දැයි ශද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි උනන්දු කිරීමක් කරා මේ විදිහට පොදු කමඨාන් සුද්ධ කිරීමක තියෙන වටිනාකම. එතකොට අපිට මේ මේ සකචකන දේවල් කාටත් වගේ ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් පුද්ගලිකව හම්බෙනට වැඩිය. ඒ නිසායි මේ විදිහට අපි වෙලාවක් යොදාගත්තේ. ඒකට අනුග්‍රහයක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. අපි බලමු ලැබිච්ච වෙලාව තුළ ඒ සම්බන්ධව සාධාරණයක් ඉෂ්ට කරන්න. ලිඛිත ප්‍රශ්නයක් පළවෙනි ප්‍රශ්න මෙහෙමයි ආනාපානයේ ගෙවි ගිය පසු සිරුරේ නලියන ගති සීතල ගති ඇති වී නැති යන පෙනේ උරහිසේ සහ කකුල්වල වේදනාද මෙසේ ඇතිවෙමින් නැතිවෙමින් යයි චිත්ත රූපද කටහන වලද සිත ඇති අතුළු වී නැති වී යයි මේ අතරම හිතවිලිද ඇති වී නැති වී යයි මෙසේ නොඑක් දේ ඇති වී නැති යාම බලා සිටීම හිතට වදේකි දුකකි හැබැයි ජීවිතයේදීම අපට පෙන්වන්නේ මේ දේවල් මෙසේ ඇති වී නැති යන බව සිතුනි නමුත් මේ ඇතිවීම නැතිවීම දුකක් ඇයි හිතෙන්නේ භාවනාවේ නිලියට විටය. මේ අවබෝධ විය යුත්තේ භාවනා තුළ සිටියදීමද කර්මයන් පහදා දෙනමින් ගෞරවණ ඉලා සිටිමි. මම හිතනවා මේ ප්‍රශ්නේ ගොඩක් වෙලාවට අනික් මේ ලිඛිත ගොඩක් වලවල මේකම තමයි ඉදිරිපත් වෙන්නේ කියලා. අමිෂා මේකට පොඩක් වෙලා ගත්තොත් මේකට කියන්න තියෙන්නේ මේ සිද්ධිය නම් භාවනා කරත් නැතත් මේක තමයි සිද්ධ වෙන්නේ. නමුත් අපි භාවනා නොකරන මනසකට අභාවිත මනසකට තියෙන්නේ සාරත්ත චිත්තය මේ දේවල් පිළිබඳව ඇති රාගරත්ත ස්වરૂපේ ආශාව. භාවනා කරනකොට අපි භාවනා කරනවා විතරක් නෙවෙයි ධර්ම සාකච්ඡා කරනවා බණහනවා. අපි අර විරත්ත චිත්තය පිළිබඳව යම් යම් අදහස් තියෙනවා. ඒ නිසා මේක ඒ මුදාහත් හිතකින් විරත්ත හිතකින් බැලුවොත් මේක අලිම කරදරයක්. රාගරත් හිතකින් බැලුවොත් ලොකු ආශාවක් ලොකු නව නිර්මාණ සඳහා ප්‍රගතිය සඳහා හොඳ අමුතු විරාශයක්. ඉතින් ඒ දෙක ඒ සාරත්ත්ව හිත සහ විරත්ත්ව හිත කියන දෙකෙන් යොද ඒ දෙසට නැමිච්ච ආශා කරන හිතකින්ද බලන්නේ එහෙම නැත්නම් ඒක ඒන් ගැලවීමේ වෙන්වීමේ හිතකින්ද බලන්නේ කියන එක යෝගාවචරයට පාලනයක් තියනවද නැද්ද කියන එක කියලා කියන්න අමාරුයි. සමහර විටක යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ මේ දේවල් දැක්කට නෙවෙයි මේ කරදරේ නැත්නම් කෙලෙසේ අහුවෙන්නේ මේක පිළිබඳව Taman දක්වන ආකල්පය. කැමැති හිතකින් බැලුවොත් මේ හැම එකකින්ම Taman ව්‍යවෘත වෙලා ඒවත් එක්ක හිතවිලි හදාගෙන ආඩම්බරයක් වශයෙන් ගන්න. මේක මේ විරත් හිතකින් අතහලින හිතකින් නිස්සග්ග පටිනිස්සග්ග හිතකින් බැලුවොත් කරදරයක් වෙනවා මේක ලස්සනට සරුවචනාංශේ මේ ඉන්ද්‍රිය සංවර සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා භාවනා කරපො නැති එතන සාමාන්‍ය පුත්ජනය භාවනා කරනකොට හරියට මේකට පිළිටන්නේ කොහොමද කියලා ඒ දේවල් මතුවෙනකොට විරත්ත චිත්තෝ වේදේති නාජ්ජාන තංච නාජ්ජෝස තිච්ඡති පස්සති ചാපි රූප වේද රූපං වේදකෝ ചാපි වේදනං රූප පෙනුනත් වේදනා තිබුණත් බැස ගන්නාසුළු ගෙවදින්නේ නොක ගෙවදින්නේ නැතිසුළු විරත් හිතකින් බැලුවොත් ඒ කෙනාට භාවනා ක්‍රමයක් බුදුහාමුදුරු දෙනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා මේක භාවනාදී වැටහුනොත් කියන්න කියනවා මේක එනවා එනවා එනවා එනවා එනවා නිකන් පණුව ගොජ දානවා වගේ එහෙම නැත්නම් තුවාලකින් සැරවෙනවා වගේ එනවා වගේ පේනවනම් මේ දුකට කරදරයට වැඩිය හොඳයි මේවා නැති උපේක්ෂාව කියලා ආධුනිකයා මෙහෙමයි හිත හදාන්නේ ඊට පස්සේ සීක පුද්ගලයා ගැන කතා කරනවා සීක පුද්ගලයාටත් භාවනා කරනකොට ඔය ගොජේ එන්න පටන් ගන්නවා මේ හිත යන්තම් පිසුදු කරගත්ත ගමන් පිරිසුදු කරගත්තයි කියලා කියන්නේ ඔය යන්තම් පිරිසුදු කරත්තම් කියලානේ කියුනේ. ඒක හරි. එහෙන් පිරිසුදු කරපුවම ඔය එනවා. රූප වේදනා සංඥා ඇත්තත් වෙනවා හිතවිල්ලත් වෙනවා. එතකොට යාට කියනවා මේ මේ අදහසක් අට්ටියති හරායති ජගුච්ඡති කියලා ඒක ගැන පිළිකුලක් වෙනවා දුකක් වෙනවා හැරදැමීමේ අදහසක් වෙනවා ඒත් විරත් හිතමයි ඒ ශේක පුද්ගලයා ගැන කතා කරන්නේ ඒක පෙන්වන්නේ අන්න ඉච්ඡති කියන අදහසෙන් මේ පේන දේ පිළිබඳව කැමැත්තක් නැහැ න ඉච්ඡති කියලා. වෙබ් පොඩි පටලවිල්ලක් වෙනවා න ඉච්ඡති කියන අනිච්චා සංඥා කියලා න ඉච්ඡති කියන පදේ සංදි වෙනකොට අනිච්චා සංඥා හිතෙනවා. අනිච්ච සංඥා කියලා හදනවා. හැබැයි ඒක අනිච්ච සංඥාවත් එක්ක පටලවෙනවා. මේ ව්‍යාකරණ ප්‍රශ්නයක් එනවා. නෑ ඉච්ඡති කියන එක හැදෙන්නේ අනිච්චා අයන්න නියන්න ඡයන්න බැදි මහ ප්‍රණචය. මහ ප්‍රණචයන බැදි ඡයන්න. අනිච්චා මේක අට්ඨියති හරාති ජිගුච්ඡති මේක මහ කරදරයක් මේක හැර දමන්න ඕන මේක පිළිබඳව මේ නම්බුවක් හිතෙන්නේ නැහැ නෛච්ඡති අනිච්ඡා කියලා අපි කියන සාමාන්‍ය අනිච්ච දුක්ඛ නැත්තම් කියනකොට ආයන නියන්න ඡයන්න බැඳි තාලු සාමාන්‍ය ඡයන දෙකක් එන්නේ ඉතින් මේක ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙනවා අනිච්ඡා සංඥා කියලා. ඒ වගේම ඉන්ද්‍රිය භවනා සූත්‍රයේදී ශේක පුත්කලිකට දැනෙනවා. මේ පිරිසුදු කරන්න ගියාම කොහෙන්දෝ එන්න පටන් ගන්නවා දූවිලි ගොඩක්. ඒ දූවිලි කොට පිළිබඳව අට්ටි යති හරායති ජගුච්චති. මේ ප්‍රශ්නේ නගන්නේ මේක තේරුනේ මට 19න් පස්සේ කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. නිතර නිතර භාවනා කරනකොට භාවනා වෙදීම තේරෙනවා කුණු වෙන එක මේ ලස්සන නිදර්ශනයක් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මතක් කරා මං හිතනවා ගැළපෙයි කියලා අපි ඔය දාන ගන්න තැන මම දාන ගන්න තැන පොළව හදලා තියෙන ලෑලි එකතු කරලා පාකේ පාකේ හරි අවශ්‍ය දෙන ලෑලි ඇත්තටම ලෑලි හේතු කරලා හැබැයි ඒක හොඳට හේතු කරලා ගහලා පොලිෂ් එක දුන්නාට පස්සේ මේ පැත්තෙන් දූවිලි ටිකක් ගන්න පිහගෙන පිහගෙන ගියොත් දොර ගාවට මුළු දූවිලි තොගේ එතෙන්ම යනකම් යනවා මොකද පැලිරි නැහැ මොකද කල් යනකොට ඔය පැක විඩව් වෙනවා. විඩව් වෙච්චාම දුවිලි පියගෙන යනකොට අතෙන්ට යනකොට ගොඩක් අර හිල් අතරට වැටිලා. එළියට යනකොට ඔක්කොම යන්නේ. දැන් දුවිලි නැහැ කියලා හිතලා පිහන්න බෑනේ ඒ දුවිලි. අර විඩව් ඇසේ කොයි වෙලාවෙ පිස්සත් පේන්න දුවිලි නැතුණාට පිහන්න පිහන්න එනවා. ඒ වගේ තමයි භාවනා නොකරපිට හරියටට විඩව් වෙච්ච ලෑලි තියෙන බිමක් වගේ බැලුව බැලමට දුවිලි නැතුණාට හයියෙන් මොකක් හරි બ્લોක් කරුවොත් හරි පිස්සොත් හරි අර ආස්සෙන් දුවිලි එන්න පටන් ගන්නවා. භාවනා කරපිට හරියටම හරි ගස්සලා ගාලා පොලිෂ් කරපු එකක් වගේ තනි ලෑල්ල වගේ වෙන්නේ මේ පැත්තෙන් ගත්ත දූලි ටික අතෙන්ට මැනකන් ගිහලා යනකම් විසි කරන්නත් පුළුවන් පිස්සර පස්සේ ආය දූලි එන්නේ නැහැ. ඒ වගේ තමයි මේ පුරුදු කරන යන හිත යන්තම් පිරිසිදු වෙනකොට අර එන දූවිලි හැම වෙලාවෙම පරිසරය දූෂණය කරනවා. ඒක පිළිබඳව ඒ කෙනාට මේක ලියලා තියෙන්නේ මෙසේ ඇතිවීම නැතිවීම දුකක්යයි. හිතෙන්නේ භාවනාවෙන් එළියට ආවිතය ඒක පින්න අට්ඨියති හරාජි දෙකුච්චති කියන පද තුනේ අට්ඨියති කියලා කියන්නේ දුකක්. හරාජි කියන්නේ හැරදමන්ට හිතෙනවා. දෙකුච්චති කියන්නේ ලැජ්ජ හිතෙනවා. පිරිසුදු කරාන මේ හිතේ ඉන. ඒ නිසා ඒකට මම කියනවා මේක බලන්නයි කියලා. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ කොයි වෙලාවක ආවත් වෙලාවට හරියට එයි. මේක දිගට කරනකොට මේ මං කියලා දෙන මම නැත්තම් මේ මතක් කරපු ක්‍රමයට ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියවලා බලන්න හරියටම සරුවචනාංශ මේක පෙන්ලා දීලා තියෙනවා. භාවනා කරනකොට සුද්ධ වෙන හැටි. මෙතෙක් කල් අපි යෝව අල්ලගෙන තමයි සංසාර කොට නැගුවේ. දැන් මේ සංසාර කොට නැගීමට වෙනද හම්බ වෙන අමුද්‍රව්‍ය එනකොට ලැජ්ජාවටපත් වෙනවා හරියට ආලෝකයක්ෂයා සෝවන් වෙන්නේ ඉස්සෙල්ලා හැමදාම නරබිල්ලක් ඉල්ලුවා. සෝවන් වෙච්ච උදේ නරබිල්ලක් ගෙනාවට පස්සේ බුදුරජාණන්සේ ඉස්සරහදී ලැජ්ජාවටපත් වුණා. ආලෝක කුමාරයා හමුනට පස්සේ දැන් සෝවන් වෙච්ච කෙනාට මරන්න කණ්ඩ බෑනේ. අරගෙනලා බුදුහාමුදුර අතේ තිබ්බා. බුදුහාමුදුර ඇමතියාගේ අතේ තිබ්බා. ඇමතියා ඔහොම ඔහොම කියන්නේ හත්තාලෝකේ නම ආවේ. ඊට ඉස්සෙල්ලා දවසේ ආවනම් ලේ පෙර පෙර කනවා. සෝවන් වෙන්න ඉස්සර දවසේ හම්බුණා නම් ඕක තමයි එයාගේ ගොදුර. තව සෝවන් වුණාට පස්සේ මෙතෙක් තමන් ඒ කරපු එක පිළිබඳව ලැජ්ජාවට බයට පිළිකුල් තත්ත්වයටපත් වෙනවා වෙනදාන රසමස උල. ආහනේගේ පුංචි දර්ශනයක් තමයි ඔය භාවනා කරනකොට එන්නේ. හැබැයි ඉතින් ඔක්කොමලා ඒ ඒ ඒ යෝනිසමනස්කාරයෙන් ඔක දිහා බලන්නේ හොඟ දෙනෙක් භාවනා වැඩිලයි කියලා කම්මැලි වෙලා නීරස වෙලා දගිලා යනවා. මොකද ඇත්තටම තියෙන්නේ භාවනාවේ දෝෂයක් නෙවෙයි විරත්ත හිත සාරත්ත හිතෙන් බලපු දර්ශනයේ දිහා දැන් මේ සියලු ප්‍රයත්නයන්ගේ සාමූහික ප්‍රයත්න නිසා විරත් හිතින් බලනකොට Tamanටම ලැජ්ජ වෙනවා මේ ජරාවනේ මම මෙතෙක් කල් කෑවේ කියලා. ඉතින් මම හරිය ආසයි සයිවර් කඩවලට යන්න. සයිවර් කඩවල කාලේ හැමදාම ගෙදරට බඩට දිනවා. ඉතින් ගෙදර ගම්මලා බහින හැමදාම ඒනට හරිය ආසයි ඒ සයිවර් වලට. ඒ අර ඒ අර කාලයක් තියෙනවා ඒක කන්නම ඕනේ. දැන් එනකොට මොකදෝ හිතනවා දැන් සයිවර් කෑමලට ආසනව සයිවර් කඩවලට යන්නේ මං කියනවා කාට හරි වැඩි එකක් කියම හදානවිලා දෙන්නයි කියලා. එතකොට නෑ. ඒ වගේ තමයි මේ තමන් කරන වැඩ පිළිබඳව තමන්ටම ජීවිතේ පරිණාමය ඇති වෙනකොට ඉස්සර කල රසමස උලක් කියලා හිතුව දේ නිසා අපි සංසාරේ කොච්චර ගෙවනවද කියන එක මේ හිත පිරිසුදු කරලා එන්න අරින්නවා. එන දේම් පේනවා. ඊගාවෙක පරියංග භාවනාදී ආනාපාන භාවනා කරගෙන යන විට මුලින් ආශ්වාස ප්‍රශ්වාසයේ පැහැදිලිව දැනී ටික වේලාවකින් නොදැනී ගියා. ඉන්පස් ශරීරයේ විවිධ ස්ථානවල සංවේදතාවෙන් උදාහරණ අතක ගැස්සීම, ඇස්පිල්ලම් ගසනා වැනි දේ දෙනී ගියා. ඉන්පසුව වින් ස්ක්‍රීන් වැනි දෙයක් දිස්සූ ඒ ස්වභාවයේ විටින් විට වෙනස් වී ගියා. මෙහිදී කලයේ උස්ම නැවත දැනෙන තුරු දිගට බලා සිටීමද කියා කරනවෙන් පැහැදිලි කර දෙන්න මැනවි. මේ ඉසල ප්‍රශ්න තමයි ඇති වෙන්නේ මෙතනදී කරුණාවෙන් මතක් කරගන්න යමක් නොකර සිටීමේ හැකියාව බලන්න. මේ වෙන දෙයට වෙන්න ඇරලා Tamangen කියලා චේතනාව පූර්වකව අදිෂ්ඨාන සහිතව මොනවත්ක්ම නොකර ඔන්න ඔකට එන දිහා බලන් ඉන්න පුළුවන් නම් භාවනා අපිට යමක් උගන්වයි. ඔන්න මොනවා දැම්මත් ඇහැට කුණක් වැටෙනවා වගේ තමයි. අර අනාකූල යන ප්‍රවාහය ආකූල කරන්න එපා. ඔය එන පෑදිතියට බොරදිය දාන්න එපා. නමුත් අපේ තියෙන අර නොයවසනාසුළු ගතිය නිසා අපිට මොනවා හරි කරන්න හිතෙනවා. ඒ කරන හැම දෙයකම භාවනාව යම් ප්‍රමාණයකට අවුල් වෙනවා. හැබැයි ස්ථිරහානියක් කරන්නේ නැහැ. මොක කරුණාවෙන් මතක් කරන්නේ මෙන්න මේ වෙලාවේදී ශ්‍රද්ධාව කියන එක යොමු කරගෙන, වීරිය කියන එක යොමු කරගෙන, සතිය කියන එක යොමු කරගෙන, සමාධිය රැකගෙන, ප්‍රඥා රැකගෙන, ඒ පේන දේ නොදැක්කාසේ බලනින්න. ඇහෙන දේ නැහුණාසේ බලනින්න. ඒක ගැස්සුණත් දැනුන් නැතුව වගේ ඉන්න. හිතට විවිධ අර ඥානේ පහළ වෙන්නේ නැති මේ ඥානේ පහළ නැති කිව්වට මෝඩෙක් වගේ බලන්නේ. බැන්නම් මලබිනියක් වගේ ඉඳලා ඒක ඒ සිද්ධිය හොඳට වෙන්න දෙන්න ඇඟිලි ගන්න එපා. ඒක මම හිතනවා මේ ප්‍රශ්න ටිකේ අඩු ගන්න තව හතරක් පහක් මේ ප්‍රශ්නේ නාවොත් පුදුමයි. භාවනා කරනකොට එන ප්‍රශ්න හැබැයි මම කියන හරි සතුටු වෙනවා. කවුරු හරි භාවනා කරන කට්ටියනේ මේ මේ අනාගන්නේ. අනාගත්තේ නැත්නම් අනාගාමි තමයි. මේ මම හිතුව ප්‍රශ්නයක් වෙන්න කියලා. නෑ. ඒ ඒ ඔක්කොම ආනවනේ ආවොත් බලන්න ඒ ඔක්කොගෙම ගන්න අපේක්ෂා ඇති කරනවා. ඒ ඔක්කොම ගන්නට මේ නොයවසනාසුළු ගතියක් මේ කෙලෙස් වල ස්වභාවය. මේ නොයවසනාසුළු ගතිය කියන්නේ කෙලෙස් වල ස්වභාවය. නිකන් ඉන්න බෑ. අපි කියන්නේ අපිට කෑ ගහන්නම කියන්නේ අම්මලා කියන්නේ නිකන් හිතපන්කෝ කියලා කෑ ගන්න. නිකන් හිතපන් කියන නිකන් ඉන්නම බෑනේ. ඔය පොඩි දුවට තේරෙන ටොප් එකට. දෙමලෙන් කියන්නේ සුම්මයිදී. අපිට සුම්මයිද බෑ. ඉතින් ඒ තාක් කරන්නේ අර කාලුත් කර කර අලුත් කර කර පෑදීතියට බොරතිය දාන එකයි කරන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නට. මේ ප්‍රශ්නේ ආනාපාන සති භාවනා සම්බන්ධවයි. ආනාපානයේ ගෙවි යාමේදී හුස්ම කුඩා කොටස් වලට කැඩි කැඩි යන බව පෙනී. මෙසේ වන්නේ සතිය තුණු වීම නිසා අපට ආස්වාද ප්‍රසආසයේ ප්‍රകൃතිය පෙනීම නිසාද නැතොත් ආස්වාද ප්‍රසආසයේ ස්වභාවයටම වෙනසක් ඇති වෙන නිසාද කර්මයන් පහදා දෙන්නේ. ඒකදී පෙන්ලා දෙනවා දැන් ওই තියෙන අලුත් ටෙක්නොලොජි එක නිසා මේ හැම අම ගත්තත් කෙස් ගහක් ගත්තත් කොයි එක එක තියෙන මේ බැලුවාම පෙන්නේ එක යායට අර ලෑලි අල්ලලා ගාලා පොලිෂ් කරපු ඉඩමක් වගේ තමයි පෙන්නේ. නමුත් මයික්‍රොස්කෝප් එකට දාලා බැලුවොත් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බැලුවොත් මේක නිකන් මේ පතුරු ගැහිච්චිව පතුරු පතුරු පතුරු එකතු වෙලා නිකන් කෙහෙල් පඬරල් ටිකක් එකට එකතු කරගෙන මේකේ තියෙන්නේ. ඒක තමයි තියෙන හැටි. නමුත් අපි බලන්නේ ඈත ඉඳලා නම් ඒක යායට පේනවා. ලං වෙලා බලනකොට නෑ. ඒකේ බුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ අරුණ වෙලාවට හෝ ගම්මනකට කඩිරයන්ක් දිහා බැලුවොත් පේන්නේ ෆෝටු කෑල්ලක් වගේ. ලනු කෑල්ලක් වගේ. සර්පෙක් වගේ. ඉතින් සර්පෙක් කියලා බය වෙනවා. එතන අන්ධකාරයනේ කොයිර නගලමයි කොයිර බහින. ටික ලං වෙලා බහිනකොට නලියනවා බේනවා. තව ළඟේ ලබනකොට එම ලණුවක් කෝටුවක් මොකුත් නැහැ කූඹියක් පස්සේ කූඹියක් යනවා. ඒ අර බලන අවස්ථා තුනේ හැටියට වෙනස. ඉතින් මේ තුන් දෙනා රචනා තුනක් ලිව්වොත් ඈතින් බලන එකනා කියන්නේ මම නෑ අන්දා සර්පෙක් දැකලා පා ගන්න නැතුව බේරුණයි කියලා එයා ලියයි. එතන ලස්සන දර කුටුවක් කරලා තුන අපරාධෙමට අවුරගෙන එන්න බැරි නන් කියලා කියයි. එනතන ලණු කැල්ලක් පාර තිබ්බයි කියලා කියයි. ලං වෙලා බලපු කෙනෙක් කියද කියද අයියෝ එයාට පිස්සුද? එතන සර්පෙක් හිටියේ නෑ. කෝටු කැල්ලක් තිබ්බෙත් නැහැ. ගණු කැල්ලක් තිබුණ නැහැ. නලියලා දැක්කේ නැද්ද කියලා. ආ පිස්සු. මම නලියක් දැක්කේ නැහැ. මම දැක්කේ නයික් කියලා කියයි. හොඳට බලන් ගලා බලපු කෙනෙක් කියයි මේ එහෙම කන්නේ කූඹියක් පස්සේ කූඹියක් කරනවා. අන්නේ ඒ ඒ විපස්සනාවේදී ඔන්න ඔය ලංකර දැක්වීම නිසා Tamange ඇස් අදාහ ගන්න බැරි වෙනවා. අන්තිමට අහන්න වෙනවා අපිට පේන දේනේ පේ තියෙන්නේ තියෙන දේද පේන්නේ කියන එක තන්නේ කර අභියෝගයක් බාටපත් වෙනවා. පේන දේ තියෙනවද මේ සර්පෙක් පෙන්නුනට සර්පෙක් නෑ එතන. ඒතර තියෙන දේ පේන්නෙත් නෑ. කුඹියක් පස්සේ කුඹියක් කරනවා ඇතිල බලනවා පේන්නෙත් නෑ. නමුත් ඒකම දිහා බොහෝ වෙලා බලනකොට සමීප දර්ශනයට යනකොට ඇස් අදාහ ගන්න බැරි වෙනවා. ඒ තරම්ම මේ ඇස් අපිව අනිත්‍යේ නිත්‍ය සංඥාව ඇති කරලා දෙනවා. අසුභේ සුභ සංඥාව ඇති කරලා දෙනවා. එහෙම නැත්නම් දුක්ඛේ සුඛ සංඥාව ඇති කරලා දෙනවා. මේ ඝණය මේ කලාපය ඒ ඝන සංඥාව ඇති කරලා දෙනවා. හරි ගසලා දීලා ගෙනියන ගේමනක් තියෙන්නේ හරියට නිකන් අර කෙල්ලෙක් දෙන්න ඕන වෙච්චාම මනමාලයා බලන් ආපම මේක උපමට්ටම් කරලානේ බෙන්නන්නේ. ඉස්සර ක්‍රමයට හැබැයි. දැන් දැන් නෑ ඉව නෑනේ දැන් ඉතින් ඒක තමන්ගේ උපයාස. එහෙම වෙනකොට එක්කෝ කෙල්ල අක්කා කතයි නම් නංගි පෙන්නලා ඒකත් හොඳට අඳලා පෙන්නලා මගුල් ගෙදරට පෝරුවට විතරක් අක්කව නංගනවා. ඒ සෙල්ලම තමයි මේ ගෙනියන්නේ අපේ ඇස්. අපේ ඇහ කන දිවනාශය අපි මෙච්චර සාධනෙ දැක්කට උගේ තියෙන ගලවලා දාලා බැලුවොත් බුදුන් දකපු තැනින් අපිට බලන්න පුළුවන්. සක්මන් භාවනාදී ටික වේලාවක් ගිය පසු වම දකුණ මෙනෙහි කිරීම කරදරයක් මෙන් දැනේ. මේ අවස්ථාවේදී කය බිම් වදින විට පිළිඹ යට තිබෙන පොළව කුඩු වියන්නාමේ හෝ পায় ස්පොන්ජ් එකක් හෝ බැලුමක් උඩ තියන්නක් මේ දැනේ. මේ අවස්ථාවේදී වම දකුණ මෙනෙහි කිරීම නවතා මේ විස්තරය බැලිය යුතුද කරුණාවෙන් පාදා දෙන්න. ඔබ මේක නම් ඕ කියන උත්තරය දෙන්න තියෙන්නේ. මේ পায়ට හිත යන්නේ නැත්තම් වම තියෙන කොට වම දකුණ තියෙන දකුණ බව කලවම් වෙලා තියෙනවා මෙනෙහි කිරීම හරහා ඒක පටලුම් කරලා දෙන්න. හොඳට পায় තියෙනකොට වම දැකේ পায় දැනිනවා නම් මෙනෙහි කිරීම සමාධියට බාධායි. ඒකට අර පේන විස්තර බලන්න බාධායි. ඒකට ඒක අයින් කරලා ඒ දැනෙන දේ මෙනෙහි කරමින් බලනට වැඩිය හොඳයි මෙනෙහි නොකර. ඒ නිසා මේ විස්තරය හරි ලස්සන ලියලා තියෙනවා. ඒ විදිහට වෙන්න හරිනවා නම් මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නැහැ. මෙනෙහි කිරීමේ කෘත්‍ය සිද්ධ වෙලා තියෙනවා. මම අවුරුදු කීපයක සිටම ආනාපානසතිය භාවනා කරමි. ඉතා සුළු වේලාවකදී ආනාපාන නොදින යාම සිදුවේ. මේ පසුගිය අවුරුදු දෙක කාලය තුලම අත්දැක ඇත. ජීවන රිට්‍රීට් එකේදී ඔබ වහන්සේගෙන් ලැබුණු උපදෙස් පරිදි කිසිවක් මෙනෙහි නොකොට මනසින් බලා සිටීම පමණක් කරමි. ආනාපාන නොදින ඊගෙන පස්සේ ඉතා සියුම් කම්පන චංචල ස්වභාවයක දැනේ ඇත. ස්වභාවයකී දැනට ඇති. එම මෙම කම්පන චංචල මුල් විනාඩි 10 15 තුළ නාසය ආශ්‍රිත ප්‍රදේශයේ මුළු ප්‍රදේශයෙන් ව්‍යාප්ත යුක්ත වෙන බව පෙනේ. ඉන්පසු භාවනා කාලයේ ඉතිරි හරිය මේ ස්වභාවයෙන් පවතී. කලාතුරකින් නැවත ආනාපානයේ දැනී ගියත් මෙනෙහි කිරීමෙන් අනතුරුව කම්පන චංචල ස්වභාවයට පත්වේ. නාසයේ ආශ්‍රිත කම්පන තැනින් මුළු විනාඩි කිහිපයේ මෙම කම්පන ධාරාවක සියුම් අංශු කම්පන වෙමින් සෙමින් ගමන් කරන බව දැනේ. මෙම රිට්‍රීට් එකට පැමිණ ඊයේ ආ අද ආනාපාන නොදැනීමට ගතන කාලේ තවත් අඩු වේද. ආශ්‍රත ප්‍රසවාසයේ වල මුලැමැදාක දකින්නවා තබා ආශ්‍රද ප්‍රසවාස දෙක වෙන්කොට හරියට දැන ගැනීමවත් අවස්ථාවක් නැතුව හරියට අවස්ථාන ආනපන නොදනියයි ඊට පස්සේ මෙන්න ප්‍රශ්න තුනක් තියෙනවා ඔබ වහන්සේ කරුණු කීපට උපදෙස් පදිමි ඊට සඳහා නිරීක්ෂණය පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කොහොමද මේකේ මේ මේ ප්‍රශ්න නිතරම දැන් මේ මේ භවනා කරන්නයි ලැබෙන නිසා මුල් උපදේශ පන්ති වංගිලන මම කියනවා නිකන් ටෙස්ට් එක වගේ නැවසරයක් අහන්න ඉඳගෙන ඉන්න භාවනා පිළිබඳ ඔස්සර ඔක්කොම දීලා වාක්‍ය දෙකක් විතර කියවෙනවා. භාවනා කරනකොටම ප්‍රයත්න නොකර කෙලින්ම ආනාපාන දාලා ආනාපානේ සංසිඳනවා නම් ආයේ මුල බැඳාක බලන්නවක්වත් ආස්වාද ප්‍රස්වාසයෙන් වෙන් කර බැලීම ආදී පහුරු ගෑම් කරන්න එපා. ඒ දැනෙන විස්රාමයට ඒ විවේකයට ඉඩ දෙන්න. මේක කියනකොට මට ඒක පොඩ්ඩක් තවත් සුද්ධ කළා කියන්න හිතෙනවා. මේ වගේ Tamanට යාදෙන මං මං දකින්න යාදෙන හොඳ පැත්තක් විදියට තියෙනවා ආනාපාන දිහා බලන්න මේපා. හොඳට ඉඳගෙන වාඩි වෙලා හොඳට හරි බැරි ගයිලා හොඳට ඇඟ ලිහිච්ච ස්වරූපෙන් තියාගෙන කෙලින්ම ওই තියෙන කම්පන චංචලයට යන්න පුළුවන් කමක් තියෙන ඉඩ තියෙනවා කියලාම යෝජනා කරනවා. එහෙමනම් ආනාපාන කියන හැරමිටි ඕනේ නැහැ. ආනාපාන කියන අත්තල ඕනේ නැහැ. යන්න අරින්න. ගියාම ආනාපාන එන්න ඉඩ තියෙනවා. ආවොත් බලන්න ආස්වාසේ ප්‍රස්වාසේ ගොරෝසු වෙලාදීව කම්පන චංචල නැතුණාට ආස්වාසේද ප්‍රස්වාසයට මාරු වෙන්නේ ඔන්න කම්පන චංචල හරහා. හැම වෙලාවෙම ප්‍රස්වාසය ඉවර වෙලා වැටෙන්නේ ඔය කම්පන චංචල වලට. ඒක ටික වෙලාවක් ඉඳලා තමයි ආස්වාසය පටන් ගන්නේ. ඊට පස්සේ ආස්වාසය ඉවරනකොට ආයෙ වැටෙන්නේ කම්පන චංචල වලට. ඉතින් ප්‍රස්වාසය පටන් ගන්නවා. ඒක නිකන් හරියට ඩේටම් ලයින් එක වගේ. ඒකට තමයි ප්‍රස්ථාරය ඇඳෙන්නේ. අපි ප්‍රස්ථාරය යම් ප්‍රමාණයකට ගිය ගමන් අපි ගිහලා අර කම්පන චංචල වලට යනවා. ඕකට කියනවා කොස්මික් එනර්ජි කියලා. ওই තියෙන දැන එක එක වචන විශ්ව ශක්තිය කියලා කියනවා. සුවසේවාව සුවශක්තිය කියලා කියනවා. ඔය තැනට ගිහිල්ලා මේ විස්තරය කියන විදිහට ටික වෙලාවක් ඉන්න පුළුවන් නම් ඒ කෙනාට මම ආර්දනා කරනවා නාසය විතරක් නෙවෙයි අන්තර මුළු කයටම ගියාට පස්සේ කයක් කය නොවෙන්නක් මම මම නොවෙන කියන සීමාවක් පේනවාද කියලා කිසිම සීමාවක් මේක ස්ත්‍රී බවක් පුරුෂ බවක් පේනවාද මොකක්වත් නැහැ. මේ මේ දැනෙන ගතියේ සැපක් දුකක් පේනවද? කදාකත් නැහැ. මේ සැපෙන මේ දැනෙන ගතිය මුලක් මැදක් අගක් පේනවද? කදාකත් නැහැ. මේ දැනෙන ගතිය වෙනසක් උණුසුමට සිසිලට තත් වෙනවද? මොකුත් වෙන්නේ නැහැ. ඒක නිසා එතන හරි කම්මැලි. එතන හරි නීරසයි. එතන හරි ඔහේ නිකන් ගිහිල්ලා නිකන් මුහුදු මැදට ගිහිල්ලා ඔහේ රැලි නලිය නලිය තියෙනවා බල බල ඉන්නවා වගේ ගොඩමුවක් පේන්නේ නැති හරි වගේ. ඒ නිසා මේ தත්වෙට ගිහාම අසත්පුරුෂයාට බයක්, කම්පනයක්, චංචලයක්, පාළු ගතියක්, තනි ගතියක්, නිදිමත ගතියක් එනවා. සත්පුරුෂයාට සතුටක් ඇති වෙනවා යන්තම් එම් මට දැන් සංඥා ටික ගියා. නිමිති ටික ගියා. අරමුණු ටික ගියා. හැබැයි මගේ හිත කලබල නැහැ. මට දැන් තියෙන්නේ ආය සංඥා නොගෙන, ආය නිමිති නොගෙන, ආය අරමුණු නොගෙන කොච්චර වෙලා හිත පිරිසිදු තියාගන්න පුළුවන්ද කියන එක. නමුත් අපේ හිත සදාකාලිකව ඉඳලා තියෙන්නේ ආකාර නිමිති පඤ්ඤත්ති ලිංග කියන හතරේ. විව දෙන ආකාරයත් නමුත් මේක බලනකොට ඔහි නලිය නලිය තියෙන ග්ලෙයාර් එක කියලා කියන්නේ නලිය නලිය තියෙන ආකාරයක් වෙනවා. ලිංගයක් වශයෙන් ලකුණක් පෙන්වන්නේ මේක මැද මේක මුල මේක අග කියන හකීකොන එක වගේ. නිමිත්තක් ගන්න බෑ. අරමුණු කරන්න බෑ. මීට නමක් දෙන්න බෑ. ಉದ್ದೇಶයක් දෙන්න බෑ. මොන ඔතෙන්න යනකොට සූදානම් නැති එකට බයකුත් බුද්ධ ධම්ම සංඝ අවබෝධ කිරීමේ නියම පෙළගැස්ම සම්මාද මේ යොන්සමයි කාර්ය තියෙන කරලා දෙනවා යන්තම් අඩිය පාදගත්තයි කියලා. හැබැයි මං කියන මේක නෙවෙයි නිවන. මේකේ පట్టල වෙනකම් මේක තමංගේ නිවස බවට පත් වෙනකම් අපිට પરමාර්ථ ධර්ම වලට යන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් බලන්න පරියන්කෙන් තොරව ඕක ගන්න බලන්න. සක්මණකින් තොරව ඕක ගන්න බලන්න. අරගෙන බලන්න ඔය කියන தত্ত্বයේ ඉරියව්වට අහුම්කම් දෙන ගතියක් තියෙනවද? කාලයට අහුම්කම් දෙන ගතියක් තියෙනවද? මොකක්වත් ඕකේ නැහැ. ඒ නිසා මේක පරියන්කෙන් අවබෝධ කරාට පස්සේ කාට ඊගාතින අභ්‍යාසය තමයි නිකන් සාමාන්‍යයෙන් රැ නිදා ගන්න ගිහලා නිින්දට ඉස්සලා නිදිපැතුරේදී ඕක ගන්න බෑ. උදේ පාන්දර නැගිටපු ගමන් ඒකෙදි ගන්න බෑ. නැත්නම් කවුරු හරි එළවන වාහනයක වාසනෙන්ට වෙලා ඉඳගෙන ඉන්නකොට ගන්න බැරිද? පලා කපනකොට, හාල් ගරනකොට ගන්න බැරිද? වැසිල් කරනකොට, කැසිල් කරනකොට ගන්න බැරිද කියලා බැලුවොත්, පෙනෙවි මේක තමයි අඩිය තියෙන මට්ටම. ඕන දෙයක් කරා මේක ගන්න පුළුවන් දවස ආවට පස්සේ මේ හිත හරි මේ ස්ට්‍රෙස් එකක්, ටෙන්ෂන් එකක්, ෆ්‍රස්ට්‍රේෂන් එකක් නැතුව ජීවත් වීමේ කලාව ඉගෙන ගන්න එදාට තමයි. ඕකේ ස්ට්‍රෙස් නැහැ. ඕකේ ෆ්‍රස්ට්‍රේෂන් නැහැ. හැබැයි රස බලන්න දෙයක්වත් නැහැ. මගේ කියා ගන්න දෙයක්වත් නැහැ. නම්බු කරන්න ආඩම්බර කරන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒ නිසා ඒක පිළිබඳව මෙතන ගෙනියන එක ආශ්‍රය වතුරකට ගෙනියනවා වගේ නමුත් මේකේ මේක අවබෝධ පිළිගෙන බාර ගන්නවා කියන එක සම්පූර්ණ පුද්ගලික මතයක්. ඒ නිසා හොඳ දෙයක් සතුට වෙන්න පුළුවන්. නමුත් ඒකට ලෑස්ති මනසකින් ගිය කෙනාට මේකේ බුද්ධිය තියෙනවා. ලෑස්ති මනසකින් ගිය නැති කෙනාට හීන දාඩිය දානවා, බය හිතෙනවා, දිදිමත වෙනවා, සහලවනවා, ගොඩක් දේවල් වෙනවා. හැබැයි ඒ වුණත් අභව්‍ය නන්නේ. මේ කොහොමද කරලා හුරු කරගත්තොත් තේරෙවි. මෙච්චර මේ විසම ලෝකේ සමහිත පවත්නවා කියන්නේ ඕකේ. ඔයින් එහාට තමයි ආධ්‍යාත්මික ජීවිතේ තියෙන්නේ. ආනාපානේ නොදෙනී ගිය පසු බලා සිටීමේ තනක් නැති නිසා මම ශරීරයේ ඇතිවන කම්පන චංචලස මනසින් බලා සිටිමි. ඒත් මෙම කම්පන චංචල මෙනෙහි නොකරමි. එය හරිද? කරලා තියෙන වැඩේ හරි. නම හොඳට බලුවොත් කය කියලා සීමා කරන්න බෑ. මේක තියෙන අති කොන පුරාවට යන කම්පන චංචල මේක මම මේක මඟ නොවේ කියන ඒ සීමා මරියාදාවල් මෙතන නැහැ. පිටින් සිටිවිලි අතර සාමාන්‍යයෙන් ඒවා දෙස අම්මේ පහක් තියෙනවා. බලා මෙනෙහි කිරීමක් සාමාන්‍යයෙන් නොකොට නැවත කම්පන දස චංචල දස බලා සිටින. මේකදී හිතවිලි ආවට කිසියම් හිතවිල්ලක් නැතර වෙන්නේ නැහැ. නෙළුම්පතක් උඩ තිබ්බ වතුර වගේ ගෑවෙ වෙන්නේ නැහැ. නෙළුම්පත හොල්ලනකොට වතුර හැලෙනවා. ඒ නිසා නිකන් කළු ලෑල්ලේ මොනවා ලිව්වත් ප්‍රශ්න නැහැ. ඩස්ට් එකෙන් මකන්න පුළුවන්. ඕන හිතවිල්ලකට එන්න දෙන්න. කිසිම හිතවිල්ලක කොක්ක ගැහිල්ලක් නැහැ. අජෝසනයක් නැහැ. සාරත්ත හිතක් එන්නේ නැහැ. එතකොට තේරෙන පටන් ගන්නවා මේක නිකන් මේක මේක කෙලසන්න බෑ. හිතවිලි දැම්මට කැලෙන්නේ නැහැ. වේදනාවට මේ කැලෙන්නේ නැහැ. ශබ්ද ආවට බීරියලියට වේනා ගායනා කරුවා වගේ තමන්ට තේරෙනවා මෙතන තමයි මට සාන්තියක් තියෙන්නේ කියලා ඒක අඳුන ගන්න නම් කරදර එන්න ඕන. ළඟින් ඉන්න කෙනාට මම කියන පුළුවන් නම් කයින්ද කියලා. එච්චරමයි කරන්න ඕනේ. ඒකට කරදර කර කර බලන්න ඕනේ. කැස්සල මොකුත් වෙන්නේ නැහැ. කැස්ස ඇවිල්ලා යනවා. මේක ඉතුරු වෙනවා. ඔබ වහන්සේගෙන් ලැබෙන උපදෙස් පරිදි මෙහි බලා සිටින් පමණක් කරන නිසා භාවනාවේ ඉදිරි දියුණුවක් වෙන්න යමක් සිදු වුණත් ඒවා නොසලකා හැර බලා සිටීම පමණක් කරන නිසා භාවනා ඉදිරියට යamak කෙසේ සිටුවේද ඕනේ නැහැ. ඔය ඇති හොඳට ඕම ඇති. කිසියම් දියුණුවක් බලාපොරොත්තු වෙනවා මම ඔටුනු බලන් දෙනවා. මම පාටි දානවා. දැන් මම දියුණුයි අනික් කට්ටිය දියුණු නැහැ කියලා ඒ ඇති වැඩේට. ඒ කෙලෙසි ඇති නිසා නිකම්ම නිකන් තමයි ගංගානංගගේ වැලි තලාවේ වැලියට බවටපත් වුණා. ලුණු කැටයක් ගෙනලා මොහොතට දැම්මා. මොහොතේ අනන්‍යතාවයේදී ලුණු කැටේට අනන්‍යතාවයක් නැහැ. එහෙම නැත්නම් ගංගාවක් ගිහිලා මොහොතට දිය වෙලා ගියා. අන්න ඒ වගේ අපිට නොකිසිවෙක් බවටපත් වෙන්න පුළුවන්. මම කියලා වෙන්කොල්ල හඳුනගන්න මම ජීවුණු වුණා නැතුව ඒ ඒ තන මේ ඒක ටෙස්ට් කරලා ඒ தත්ත්වේ උරගාලා බලනකම් ඉදිරි දිනුවක් පේන්නේ. බැලීමම දිනුවක්. ඒක දිහා කිසියම් හැඟීමකින් තොරව මේක මම වේවා මට දුණු වේවා මම තැන් තැනකට ආවා කියන කල්පනා ඔක්කොම කෙලස්. මෙන්න මේ தත්ත්වයට ආවට පස්සේ අනේ මට දැන් ආසහනයක් නැහැ. මට දැන් මේ ඇතුළත පිටත කියලා දෙයක් මෙතන ගියාට පස්සේ නඩත්තු කරන දෙයක්වත් නැහැ. ඒක ඒක විසීම නඩත්තු වෙනවා. ආ නැතෙන ගියාට පස්සේ මේකේ තියෙන ඒ ඒ ඒ සාධනීය පැති ටික අවබෝධ කරගන්න ගොඩාක් කල් යනවා. මොකද අපි මෙතෙක් කල් කොටහ කඩාගන්න නෙගියේ. Tamange කොටහ වෙන් කරගෙන මට මාගේ කියාගෙන යන ගතියේදී මේක හම්බ වෙච්ච එක ලොකු දෙයක්. එහෙම විකල්පයක් තියෙනවා කියලා. ඒකට හුරු වෙන එක ගොඩක් කල්. ඒ නිසා ජීවණයක් නැති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දිගු කාලයක් භාවනාවේ එකතැනම සිටීදී යම් දුම්නසක් ඇති වී ඇත. ওই තියෙන බඩු ඇවිල්ලා තියෙනවා. ඊටාම ඈතකදී. එහෙත් නැව ඒ භාවනා නැත කියනට හිත නොදෙන අතර දිනපතාම භාවනා කරමි. ඒක අටුවාචාරින් වහන්සේ මතක් කරනවා මීට මීට කලින් අවස්ථාවක්. ඒ මනුස්සයාට හිතෙනවලු මේ මේ තැන හරියන්නේ නැහැ. මම වෙන තැනකට යන්න මේ ගුරුවරයා හරියන්නේ නැහැ. මම වෙන තැනකට යන්න. මේ අරමුණට හරියන්නේ වෙන අරමුණට යන්න ඕන කියලා එයා සැලසුම් කරනවලු. හැබැයි කවදාකවත් එයාට භාවනා නොකර ඉඳ සැලසුම් කරන්න බැහැ. මේ මාරු කරන්නේ හොඳ ගුරුවරෙක් හොයන්න. වෙන හොඳ තැනකට යන්න. හොඳ කමට නමුත් වෙන්නේ මොකද්ද? අර තියෙන එකත් ඇහිරෙන එක. ඒ වෙනස් කරන හැම වෙලාවෙදීම අරක හෙල්ලුම් කරන්න නැති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ වෙලාවේදී නිකන් මේ තමන්ගෙන් වෙන්න තියෙන සේවයේ 100%ක්ම කළා කිසිම ප්‍රතිඵලයක් අපේක්ෂා කරන යුදසබලෙක් වාගේ. එහෙම නැත්නම් තමන් කළ යුතු හේතු සම්පාදනයේ 100%ක් කරලා කිසිම ප්‍රතිඵලයක් අපේක්ෂා නොකරන ඒ හිත ඊට යහින් ආය නිවනක් කියලා හිතන්න නරකයි. මේකේ මං කියන්නේ මේක නිවන කියලා. මේක නෙවෙයි නිවන. මේ නිවන බව නිවන දෙන්නේ ඉස්සෙල්ලා ටෙස්ට් කරලා බලනවා. ඔය පැහියා වෙනවද? අඳින්නද හදන්නේ? මට උඹ කොටා කඩා ගන්න හදනවා. එහෙනම් පලාහත කෙන්නේවා. ඔතන හිටපන්. කොටස් කඩා ගන්න නැති, පැහියා වෙන්නේ නැති, අඳින්නේ නැති தත්ත්ව එනකන් මට්ටම් කරනවා නිකන් අර මොකද්ද ඊවල අල්ලගත්තට පස්සේ දෙදිනන්න ගැවලු කකුල කළු කුකුලන් කෑවට හතයි සුදු කුකුලන් කෑවට හතයි කියලා ගලේ ගැවයි කියලා කතාවක් තියෙනවා. එන්නේ වගේ දැන් ගානවාගේ ඇහිලා නම් මොකුත් නැහැ. තමන්ගේ මොන තණ්හාවක් හරි මහාන්නයක් හරි දිට්ඨියක් තියෙන ඒවා ගෙවෙනකම් ගන්න. උස්ස උස්ස ගණිතය ඔයේ ඉන්නෝන එක පටන් එනකම් ඉන්න ඕනේ. ඔබ වහන්සේට දිගු කාලයක් භාවනාවේ ඔබ වහන්සේට මගේ අත්දැකීම් කලින් අවස්ථාවේ හරියට විස්තර කර ගන්නට නොපුළුවන් වී මෙදී ඔබ වහන්සේ දුන් උපදේශ මෙම නිශ්චයාකාර නොපලපැදින්නේද? එසේත් නැත්නම් ආනපාන කමඨාන්ට මාව නොසුසු කියා දැන් දැන් හිතවිලි ඇති වේ. ශීලයේ අඩපාඩු නැත. මේක මේ විදිහට කියන්න පුළුවන් වෙච්ච එක ගැන මම අන්තිම සතුටු වෙනවා. මොකද මේ නිර්වචනීය තනක් නෙවෙයි මේ. මෙතන ගියාට පස්සේ අපි දන්න භාෂාවට දාන්න බෑ. හැබැයි දාන්න නැතුව අපිට ගොඩ එන්නත් බෑ. ඉතින් ඒ නිසා අපි හැමදාම බැගෑ වෙලා හැමදාම යටහත් පහත්ව මේක සුද්ධ කරගත්ත දවසේ පේනදී වෙන කෙනෙකුට කොහොමද කියලා දෙන්නේ? මොකද ඔක්කොම කුට්ටිය කඩා ගන්න නෙමෙයි භාවනා කරන්නේ. අඩු ගන්න පිං පිං ඇති කරගන්න, දිවි ලෝකේ යන්න, බ්‍රහ්ම ලෝකේ යන්න, කටහඬ ලස්සන වෙන්න අනම්මනන්නේ. ඒව තියනකම් දෙන්නෙම නැහැ. ඒකයි කවුරු කරන එක නෙවෙයි. Tamange තණ්හාම අනෙදිටි ගෙවෙන කම. ඒ කියන්නේ අර මේ හත්තන වතුරේ දානවා කියන එක දන්නවනේ ඔය පරණ වෙච්චි බාණ්ඩ කුණු ඔක්කොම ගෙවෙනකන් රත්තරන් වතුරේ දාන්නේ නැහනේ. කච්චල් ඔක්කොම ගෙවලා ගෙවලා ඔල් වතුරේ උණු වතුරේ ඉඳලා මැදලා මැදලා මැදලා මැදලා අන්තිම ඇතුලේ තියෙන කැටේම ඇතුලේ තියෙන කුණු ගියාට පස්සේ තමයි රත්තරන් වතුර දාන්නේ. එතෙන් යනකන් කුණු අයින් කරනවා. හැබැයි කැටේමට මොකුත් දෙන්නේ නැහැ. ඇල්ලතර දානවා උනතර දානවා. ඇල්ලතර දානවා උනතර දානවා. පුච්චලා පුච්චලා පුච්චලා. එමිණියා හැම පැත්තෙම බලනවා මෙහෙම මෙහෙම කර කර මේක ඇතුලේ කොහේ හරි කච්චල් තියෙනවා. තියෙනවනම් අර රත්තරන් මස් වල්ලන්නේ නැහැ. මම දන්නේ පොයින්ට් එක තේරෙනවද කියලා. රත්තරන් වතුර අල්ලන්නේ ගුණ කඳුලක්වත් නැහැ. ඉතින් මෙතන හොඳ කළු කුකුලන් කෑවට 7යි සුදු කුකුලන් 7යි කියලා උස්ස උස්ස ගලේවා. හැබැයි මේ ලියනකොට මට තේරෙනවා දැන් මේ හදිසි කලවල නුරුස්නා ගති නැතුව යම් ප්‍රමාණයකට ඉවසන්න පුරුදු වෙලා තියලා තමයි මේක ලියන්නේ මම එළියපෙකනට ස්තුතිවන්ත වෙනවා මොකද අනික කොට දෙන එකේ කමඨාන සුද්ධ වෙනවා නෑ මේවා ගැන අපි සාකච්ඡා කරනකොට ඔය ගැන මම කිව්වේ ඒකයි සද්දක් දැනෙනවා රූපත් පේනවා ඔක්කොම જાති වෙනවා නමුත් අර නෙළුම් පතට වැඩිචි වතුර වගේ ඒ වෙලෙන් අල්ලන්නේ නැතුව ඕනනම් ඉන්න පුළුවන් එකම වෙලාව. ඒ සද්ද ඇහුනට බීරෙක් වගේ ඉන්න පුළුවන්. ඒක තමයි අපිට හම්බෙන දක්ෂකම. අපි මෙතෙක් සද්දයක් ඇහෙනකොටම කන යොමු කරගෙන අර හාව වගේ මෙහෙම කරගෙන බලනවනේ දැන් නෑ. බීරි එළියට වේනා ගායනා කරෝගේ සද්දයක් ආවත් ගන්න රූපයක් ආවත් ගන්න නිකන් බැලෙනකොට පේන තියෙන නිකන් හිත හේ බාලා නිකන් හිත නිකන් නාකි වෙලා වගේ කියලා. නෑ. හිතට දැන් තමයි තියෙන්නේ එහෙන් කොක්ක ආවට මෙහෙන් කොක්ක ගහන්න නැතුව ඉන්න පුළුවන්. මම ආනාපාන සති භාවනා වඩන විට ආනාපානයේ තුනී වී නොදෙනී මෙයින් පස්සේ සිතීල් දන මැචු ආනාපානයේ ප්‍රකට නොවීද සිටන විට දම්පහ කොළපහ වර්ණ දර්ශනය වේ මේ වර්ණ ඇතිවීමෙන් හා නැතිවීමෙන් දර්ශනය වේ මෙසේ නිතර නිතර සිදුවෙන දෙකි මේ භාවනා විශේෂ අවස්ථාවක්ද නැතිවෙන දෙයකයි අනිත්‍යයි කියා ආපසු ආනපන සති භාවන පැමිණිය යුතුද? ආනපන තුනිය උිටදී නැතිනම් එනේන හිතේදී මෙනෙහි කිරීමේ සිටිය යුතුද? කුමක් කළ යුතුද? පැහැදිලිය භාවනා තුළදී සිටින මෙම සිද්ධිය කෙසේ බැලිය යුතුද? කර්ණායන් පහදලි කර දෙන මැනව. කවුද කැමති උත්තර දෙන්න? මොකක් කරන්න ඕනේ කියලා කියන්න වෙන්නේ ඒතර. මේ ප්‍රශ්නේ මම දන්නා මේ හැම කොල්ලේකම තියෙන එකම ප්‍රශ්නේ. දැන් කමඨා සුද්ධ කරනකොට ධම දෙලින්ද කොහොද ඉන්නවා ඒකම තමයි තියෙන්නේ. ඒකේ කමන්නේ. ඒක මේක ලක්ෂ වාරයක් කීවට කමන්නේ. මේ කෑලි අහුලන කුට්ටි කඩා ගන්න දේෙන් අපිට ගැලවෙනවා කියන එක ලේසි නෑ. ඒ නිසා පුළුවන් නම් යමක් නොකර සිටීමේ හැකියාව බලන්න කියලා තමයි කියන්නේ. මොනවාක්වත් නොකර අර කිව්වට සද්දාවට ඇහෙනවා. ප්‍රතිචාර කරන්නේ නැතුව විශේෂ ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් හැකියාවෙදී ඉතින් තමයි අපි අරස වෙන්නේ අත්සන් කර්ම රැස් වෙන්නෙත් නැහැ චේතන රැස් වෙන්නෙත් නැහැ එතනින් ගියාම ප්‍රාර්ථනා චේතන මොනවත් නැහැ. හැබැයි සම්පූර්ණ ජීවිතේ පිරලා තියෙනවා. භාජනය සම්පූර්ණයෙන්ම පිරලා කිසිම දෙයක අඩුවක් නැහැ. අපිට භාජනය බලන්න වෙලාවක් ඉන්නේ නැහැ. මොකද තාම මේ කම්පන චංචල නැත්නම් ඒ නොයවසනාසුළු ගතිය නිසා ඉවසනාසුළු ගතිය ආවට පස්සේ මේ හරිනේ ඉතින්. සියලසිය ජීවත් වෙනවා. ආයෙකට ලුණු මිරිස් දාන්නවක්වත් උම්මලකට දාන්නවක්වත් මොකුත් තොන්නේ දැන් ඉතින් පිරලා තියෙන්නේ. නමුත් අර නොයවසනාසුළු ගතිය නිසා අපිට භාජන දිහා බලන්න වෙලාවක් නැහැ නිසා කියනවා ඒ ඔක්කොම ඉවර වෙනකන් යමක් නොකර සිටීමේ හැකියාව බලන්න ඒක තමයි මානවයාගේ තියෙන ලොකුම මානවයිති වාසිකම කියලා මම කියන්නේ. මානවිකර කරන්න බලලා ඔක්කොම මානවයිච වාසිකම තමයි මේ කවුරු මොන විදියෙ යෝජනා ගෙනාවත් Taman ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව තමයි මම මම මට තියෙන එකම හුදකලා මට තියෙන විවේකේ මට තියෙන විස්රාමයේ ඕක කැප කරලා ගන්න තරම් මොනම දෙයක්වත් මේ සංසාරේ නැහැ මේ විවේකයේ මේ හුදකලා මේ විස්රාමයේ කැප කරලා ගන්න තරම් මොනම දෙයක්වත් නැහැ ගන්න හැමදේම ශූන්‍යයි මේක තමයි දේ නමුත් වෙලා තියෙන්නේ අපිට ඒක දුන්නට බාර ගන්න ලෑස්ති නැහැ තෑග දුන්නට තෑග බාර ගන්න ලෑස්ති ලෑස්ති නැතිත් නෙවෙයි නැත්තම් මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා මෙහෙම කරන්නේ නැහැ. නමුත් ඒකේ තියෙන අපහසුකම මේකෙන් පේනවා මෙහෙම කෙනෙකුට කාදාකත් උසුළු විසුළු කරන්න වටින්නේ ඒගොල්ලන් කියන තියෙන්නේ අනුකම්පාවෙන් මේ ලැති කරගත්ත తত্ত্বය මේ පිරිසිදුකම දිගට පවත්වාගෙන යන්න කියන එක. ඇත්තටම ඒවා මේ සමාහලට නීවරණ වල රූප රාග අරූප රාග කියන ඒවා එනවා. උපක්ලේශ වශයෙන් එනවා. ඒ වගේම ෂටගති, මායාවී ගති, වංචනික ස්වභාව එනවා. ඒ වගේම දෙයක් බවට පත් වෙලා නැහැ කලල රූප පෙන්වනවා. සටහන් පෙන්වනවා, ආකාර පෙන්වනවා, නිමිති පෙන්වනවා. නම් වණන් කෑලි වගේක් පෙන්වනවා. එකට එක පිරිද්දිලා නැහැ. ඒ නිසා නිකන් ජිග්සෝ පසල් එක කැඩලා ගිහිල්ලා වගේ. ෆිට කෙරුවොත් වෙනවා හැබැයි. ෆිට කර කර හිටියොත් අර්ථයක් එනවා. ජිග්සෝ පසල් එක කැඩලා ගියා කියන එක තේරෙනවනේ ඒ කැලි කැලි වෙන් වෙලා තියෙන්නේ. නිකන් බලුවමනයක් වගේ තියෙනවා. අප්‍රිය හිතන බලනවල. හැබැයි පට්ටයිලා පුටු කරලා බැලුවොත් ලස්සන ආස කරන දෙයක් තියෙනවා. ලස්සන අනාගත හිණයක් තියෙනවා. අනාගත වාක්‍යයක් තියෙනවා. ඉතින් කෑවද. ඔහොම තිබ්බනම් දැන් ඉතින් තර්ඩ් ඩයි කියලා කියන්නේ ඔබ යමක් තෝරන තාක්කල් කක්කා. මොනම දෙයක්වත් තෝරන තු සියල්ල ගියා බලහිනවා සියල්ල හම්බෙයි. තර්ඩ් ඩයි එකෙන් කියනවා තෝරන්න ගන්න මනස අපි ඒකට ගන්නේ ඔය භෞතික විද්‍යාව රසායන විද්‍යාව අනාමන විශේෂාස්ත්‍රාන දේවල් තෝරන්නේ තෝරන තාක්කල් හම් වෙන්නේ තේරිච්ච දෙයක්. තර්ඩ් ඩයි වඩ පස්සේ නම් ඔබ නිකන් ඉන්නකොට හම්බෙන්නේ කිරිය පිටින්. මොකටද තටමන්නේ? මම කියන්නේ සීලයක් නැතුව සමාධියක් නැතුව සතියක් නැතුව සද්ධාහන් නැති කෙනෙක් ගැන නෙවෙයි මම මේ කතා කරන්නේ. භාවනා ඇටට ගියාට පස්සේ තේනවා මේ හම්බෙන ලියන්න තියෙන මල්ල මොන මොනද ඔබ ඔබ බලන්නේ. තර්ඩයි කියලා කියන්නේ මේ උවමනාවෙන් පරිේශන කරමින් හොයාගෙන යන්නෙම ඒ තර්ඩයි එක නෑ. පරිේශන කරන්න යන්න කරන්න කරන්න අපිට හම්බෙන්නේ ආංශික රසයක්. පැත්තයි කොනයි. කර්මණේක දිහා බලනකොට gediy පිටිම හම්බෙනවා. ඒ නිසා ඒ තර්ඩ් ඩයි එකක් ඒක නිකන් ඇත්තට concept එකක් විතරයි. තර්ඩ් ඩයි එක හම්බ වෙනවා නම් පරිේශන තෘෂ්ණාව සහ ප්‍රයෝග ප්‍රතිපස්සම්බනේ සිද්ධ වෙනවා. පරිේශන කරන්න දෙයක් නැහැ. පරිේශන කරන්නේම මොන හරි අඩුපාඩුවක්. බුදුහාමරක පරිේශන ආර්ය පරිේශනේ. ලදදී සතුටු වෙනවා. ඒ වගේම ප්‍රයෝග ප්‍රතිපස්සම්බනේ කියන්නේ යමක් කරන්නේම නැහැ. මොනවාරි කරන්න මොටිවේෂන් තියරි කියලා ඕන ඕන ලොක්ක තමයි කතා කරන්නේ. මොටිවේෂන් එකක් නැහැ. මොටිවේෂන් එක ගිහිල්ලා. හැබැයි එතෙන් එන්න මොටිවේෂන් එක තියෙනවා. සද්ධාව ඕනේ, වීර්යය ඕනේ, සතිය ඕනේ ඔක්කොම ඕනේ. එතන ගියාට පස්සේ දැන් මොටිවේෂන් එක ගෙවෙනවා. ඊනොට පස්සේ යාට පේන ඕටෝ පයිලට් එකෙන් දාලා ඉන්න පුළුවන්. ඉතින් ওই තියදී ওই මැෂින් එකට ඇඟිලි ගහන්න ඕනේ. ඕටෝ පයිලට් දාන එක දෙන්නේ නැහැ, කෝ පයිලට් දෙන්නේ නැහැ. පයිලට් අතේමයි තියෙන. කෝ පයිලට් අහසයි යෝ අත ගන්න. ඌ ඉතින් ඌ ඇඟිලි ගගා ඉන්නේ. පයිලට් ඕන වෙලාවට කෝ පයිලට් පැත්තක දාලා මැෂින් එකට බාර දීලා නිකන් ඉන්න. මම තව තියෙනවා. ඔව්. සංඥාවේ නෑ රූප නැහැ, සංඥා වේදනා නැහැ, සංඥා නැහැ, සංස්කාර නැහැ, විඥාන නැහැ. ඒකයි පාළුව. ඉතින් අපි රූපයක් හරි ගන්න හදනවා. සංඥාවක් හරි ගන්න හදනවා. වේදනාවක් හරි ගන්න හදනවා. සංස්කාර වශයෙන් මොනවාරි කොරන් ඩාඩි හදනවා. දැන් විඥානේ වශයෙන් දෙකට වෙන් කර ගන්න හදනවා. මේ මුළු තලයේම මේක මම මේක මගේ නෙමෙයි කියලා නමු විඥාන කොක්ක ගහගන්න බෑ. ඉතින් ඒකට නැති වුණා නෙවෙයි නමුත් අපිට පුංචි අවස්ථාවක් දෙන ඕම් බලාපන් ওই පංචස්කන්ධයම නැතුව ලස්සනට වැඩ යනවා. බැලුවොත් පහම හම්බ වෙනවා. අසනාවක් හම්බ වෙනවා දීර්ඝ සංසාරයේදී. මොකක් හරි මේක රූපයක් වෙන්නද කියලා ඇල්ලුවොත් අහු වෙනවා. මේක වේදනාවක් කියලා ඇහුවොත් විඳින්න පුළුවන්. මේක සංඥාවක් කියලා ඒක හඳුනා ගන්න පුළුවන්. සංස්කරණය කරලා අම්මෝ මේක තාම ගෙදර ගිහිල්ලා දෙන්න ඕනේ, වයිෆ්ටත් දෙන්න ඕනේ, අම්මටත් දෙන්න ඕනේ හිතපු ගමන් ඒකත් අහු වෙනවා. විඥානයේ වශයෙන් ගත්තොත් මේක වෙන් කරලා බලන්න ඒත් අහු වෙනවා. නමුත් ඒක නෑ කියන්නේ බුදුහාමර කියන්නේ ඒකල මේ මේ ඔක්කොම එකට පොදියට ආවට පස්සේ දේවල් වෙන් කරලා හඳුනාගත්තොත් උඹ අහු වෙනවා. ඔය ඔය බලුවමනේට බලුවමනේ විදියට බින්ද තියාපන්. දැන් අපිට තව විනාඩි 5යි තියෙන්නේ මම කොහොම නමුත් කොච්චර තිබ්බත් එතෙන්ට වෙලා ඉවර කරනවා. වැඩ වැඩ ඉවර කරනවා. අනිත් දවසට ගමු ඉලක්ක ඈ. කොහොම හරි මම හිතන්නේ කාටත් කාටත් උන බහිනවා මේ ටික කියනකොට. ආනාපාන සති භාවනායේ යෙදෙන විට ආනාපාන දිගේ සතිය ගෙන යන්නේ නැතුව හුස්ම රැල්ල වදින ස්ථානයේ සතිය පවත්වාගෙන යන ලෙස උපදේශ පොතපතින් මාසය ඇත. ඔබ වහන්සේද අනුමත කරනු නැතයි හිතමි. නමුත් ආනාපානයේ මුලැමැදාග දැකීමේදී හුස්ම රැල්ල වදින ස්ථානයේ පමණක් සතිය පවත්වාගෙන ඒ තුල ඒකල හැක්කේ දැයි මාට ගැටලුව කරනකොට පැහැදිලි මේක අනිත් පැත්ත හරව ගන්න ආනාපානිය කිව්වම හුස්ම ගන්න බව දැනුණත් හැපෙන තැන දැනුණත් ආශ්වාස ප්‍රශ්වාස වෙන තැනවත් කොයි එකත් එකයි මේක එකක් තෝරන්න ගියොත් භාවනාව අංග සම්පූර්ණ වෙන්නේ මේ කකුල් තුනේ කනප්පුවක එකක් කඩලා ගියොත් වැටෙනවා දෙකක් කඩලා ගියොත් අහන්නම දෙයක් නැහැ තුනම තියෙන්න අරින්ද ආශ්වාස ප්‍රශ්වාසයේ ඉන්න බවක් දැනගන්න හැපෙන තැනක් දැනගන්න මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා වෙනස තේරෙන තාකල් ඒකක් දැනගන්න එතකොට මේ ප්‍රශ්නෙට පදනම නැති වෙනවා. සක්මන් භාවනාදී පළමුව පමණ දක්වන වශයෙන් ඔසවනවා තබනවා වශයෙන් ගොස් ඔසවනවා ඉදිරියට ගෙන යනවා තබන ආකාරයෙන් අප ක්‍රමානුකූලව සත්‍ය වර්ධනය කරා. ඉන්පසු එසවීමේ මුලමැද ආගදන් අනිකුත් ක්‍රියාවලින් එසේ බැලිය යුතුය. මේ අවස්ථාවේදී මුලමැදාග වශයෙන් මෙනෙහි කළ යුතුද නැතෝ සතිය පිහිටීම පමණක් ප්‍රමාණවත්ද? ඇත්තටම සතිය පිහිටුණම් ප්‍රමාණවත්. නමුත් ඒකෙදි මම කියනවා ඒ කියන පදමට යනකන් හිත දියුණු වුණාට පස්සේ තමයි එක පියවර එකක් වශයෙන් වම දකුණු වශයෙන් මෙනෙහි කරන එක ඔසවනවා තමයි කියලා එක පියවර දෙකට කඩන්නේ හිතාගෙන ගිය ක්‍රමයක නෙවෙයි ඒකට සිද්ධි වුණාට පස්සේ ඒකට පදම් වුණාට පස්සේ ඒකට සීසන් වුණාට පස්සේ ඊට පස්සේ ඒකත් හොඳට කරගෙන යන තමයි ඔසවනවා යවනවා තබනවා කියලා තුනට කඩන්නේ ඒක පියවර තුනට ඊටත් පස්සේ තමයි ඒක චේතනා බලන්න පුළුවන් නැත්නම් එසවීමේ මුලැමැදාක බලන්න පුළුවන් මට මේ පේන විදිහට පේනවා දෙකේදිම මේ ප්‍රශ්න දෙකේදිම ප්‍රායෝගික උපදේශයේ පොඩ්ඩක් ඉක්මවලා ගිහිල්ලා තියෙනවා ඉක්මවලා ගිහිල්ලා මේ මම මම ඉක්මනට සක්ම ඔක්කොම ක්‍රම දන්නවා කියන හදන ගතියක් තියෙනවා මම සක්මනේ අට අට විදිහට බලන හැටි දන්නවා හත් විදිහට බලන හැටි දන්නවා කියන දාසාවක් මිසක් කරන කරන වමේ දකුණේ අත්දැකීම දැකලා පිරිච්ච ගතියකින්ද ඔසවන තමනකට යන්නේ කියන සැකේ මට තියෙනවා එනිසා මේ ඒ උපදේශ මූලික උපදේශ දැනගන්න හැමදාම ආධුනිකයෙක් වශයෙන් භාවනාවට බයින්ද කිසිම දෙයක් පරණ දැනුමකින් ගන්න නැතුව එතන එතන උපයන්න ගත්තොත් ওই පටලවිල්ල නැති වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරනකොට තද සමාධියක් ඇති වේ. ඒ සමාධියට යෑමට පෙර හුස්ම රැල්ල නොදැනෙන හොඳට සියුම්මි නැති වී ගිය විට තමයි තද සමාධිය දැනෙන්නේ. ඉන්පසු කය ගැන දැනීමක් නොමැති වී ගියත් වායෝ ධාතුව හොඳට වැඩ කරන හැටි දැනී ඔළුව සැලවීමක් දැනේ. දෙපැත්තට වැනීමක් කරකැවීමක් ලෙසට. එය මා මේ ධාතුවක් ලෙසත් අනිත්‍ය ලෙසත් සිහිපත් කරමින් මේ තදින්ම දැනුනොත් හා මින් ඉදිරියට කටයුතු විවරක් නැත්නම් කවුරුවෙන් ප්‍රතිදෙන්න. මේක තදින් දැනෙන්නේ නැහැ. අටුවාචාර්ය වහන්සලා යම් තැනක කියලා තිනවා මේ දැනීම් කවදාකවත් ඉවසා ගන්න බැරි මට්ටමට යන්නේ. හැබැයි හිතා ගන්න බැරි දැනීම් වගේක් එනවා. මේවට කියනවා අසම්පජඤ්ඤ කාය සංස්කාර කියලා. මනසෙන් හිතලා කරන ඒවා නෙවෙයි. නමුත් යටිපහුවෙච්ච බීජ අවස්ථාව ලැබලා ඒක පාට හොල්ලනවා, දඟලනවා නිකන් බබාලා හීනෙන් දඟලන්නේ, hina වෙන්නේ. හොඳ තද හීනෙන් ඒ වගේ ටිකක්. ඉතින් ඒව කවදාකවත් මේ නිින්ද කඩන්න තරම් යන්නේ නැහැ. බබාලා හීනෙන් දඟලුවාට ඒ දඟලිල්ල නිින්ද කඩන්නේ නැහැ. ඒ මේක දිහා ඔය වෙන්න ආරින්න. ඒ පරණ ජීවන ණය ගෙවෙන වෙලාව. අසම්පජඤ්ඤ කාය සංඛාර. ඒක දිහා බලනකොට වෙන මේ කාය මගේ නෙවෙයි. මට මෙහෙම තියාගෙන ගියාට තියන්න බෑ ඒක කරනවා වැටෙනවා. හැබැයි ඊට පස්සේ ආයෙත් ගෙනල්ලා හදලා දෙනවා. අන්න එහෙම නැතු මේක මෙහෙමම තියෙන්න ඕනේ බද්ධ පරියන්ක මෙහෙම කරන්න ඉන්න ඕනේ කියලා කියනවනම් ඉතින් ඒකකොට අර භාවනාව හතර හතරස් කරන්න හදලා કૃත්‍රිම කරන්න හදලා අර සුන්දර ගමන ඒ ඒ ඒ මේ సౌందర్యාත්මක ගමන බාධා කරනවා. ඒ නිසා ඒ කය පිළිබඳ ආශාව ඒකට කියන්නේ කායයේච ජීවිතයේච අනපේක්ෂතා උපට්ඨ වේති කය පිළිබඳව ජීවිතයත් පිළිබඳව අපේක්ෂාව අතහරින. භාවනාවට කියන්නේ ඔබ මේක තම්බන කන්නේ තම්බන කාපම් බැදගෙන කන්නේ බැදගෙන කාපම් මම භාවනා කරනවා කියලා අනේකයි තියෙන්නේ. ඉතින් කට්ටියට ගෙදර යනකොට ගෙනියන්න දෙයක් නැති වෙනවා එහෙම එහෙමත් තියෙනවා. ඉතින් අපි ප්‍රශ්න හයක් මේක එකක් උදෙත් කතා කරපු එකයි ඒක නිසා පහට බහිනවා. මේ දෙකත් උදේ කතා කරමු. ඒතර ප්‍රශ්න හතරක් තියෙනවා. මේ ප්‍රශ්න හතර දෙනා ඇති කරපු ප්‍රශ්න කරුවන්ගෙන් මම සමාව ඉල්ලනවා. මේක අපි අනිත් දවසේ මේ වගේ අපිට තියෙන හිත නෙවෙයි අනිද්දා. එදාට අපි මේකට අම්මප ප්‍රමුඛතාවය දෙන්න. මන්ත්‍රී ලිස්ට් එකේ උඩටම දාන්න. ඉතින් අපි මේන් පස්සේ යනවා මේ පුද්ගලිකව ඉන්න නම දෙනෙක් ඒ නම දෙනාගේ කාට හරි දැනට උන බහැලන්න නාවට කමන්නේ මේ කෝ ඒ ලයිස්ට් එකෝ ඈ එහෙම නැතුව තියෙනක් තියෙනවා අපි ඒක සූදානම් කරගන්න මොකද පැයක් ඇතුළත කරන්න ගියාම අපිට බොහොම සුළු වේලාවක් එක්කෙනෙකුට ගත කරන්න වෙන්නේ. නමුත් මම හැබැයි මේ